තුසාර äh, පෙරවන් සරණයි ස්වාමීන් වහන්ස මේ අර කාමයේ වරදවා හැසිරීමේ ඒ අකුසලය ගැන කතා කරපු වෙලාවේ කියවුණා හිමි කෙනෙක්ගේ පැත්තෙන් නම් විවාහක කාන්තාවක් හරි තවමත් දෙමව්පියන්ගේ රැකවරණය යටතේ සිටින කාන්තාවක් වෙන්න ඕන කියලා. ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ ඒ කාලෙත් දැන් ගණිකා වෘත්තියේ යෙදී හිටපු කාන්තාවන් හිටියානේ. ඒ අය ඔය දෙකටම අයිති වෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ? ඒ දෙකටම අයිති වෙන්නේ නැහැ. නමුත් එතනදී තින් අර තමන්ගේ පෞල් පසුබිම් පැත්තෙන් ප්‍රශ්න එනවා. දැන් ඒ අය දෙකටම අයිති නැහැ. හැබැයි දැන් අද තියෙන ගණිකා වෘත්තය කියන එක දැන් තනිකරම සමාජ විරෝධී මහ පිළිලයක් හැටියට නේ. කියන්නේ ඒගොල්ලත් නිකම් බලහත්කාරයෙන් එතන තියාගෙන ඉන්නේ සමාජයටත් විරෝධීනේ. ඒතකොට රජ කාලේ තිබිච්ච ගණිකා වෘත්තය ගැන අත්තට මෙතන ගණිකා කියන වචනයටත් වඩා එතන නගර සෝභිනිය හැටියට අර මේ තමන්ගේ පෞල් සංස්ථාව තුළ යම් යම් අරුබුද ඇතිවෙච්ච අය සමාජ විකෘතීන්ට පෙළඹෙන්නේ නැති වෙන්නට රජු විසින් නිර්මාණය කරලා තිබිච්ච එක්තරා තනතුරක් එතන තියෙනවා. එතකොට හැබැයි එතනට යොමු වෙන්නේ තමන්ගේ බිරිඳගෙන් සෑහීමටපත් වෙන්නේ නැතුව එතනට වංචා කරලා එතන අර්බුදයක් ඇති කරගන්න. ඉතින් එතනම ප්‍රශ්නයක් තියෙනවා. අර එතකොට අනිත් පැත්තේ දැන් අපි ඒකනේ කිව්වේ දැන් රජුට මේ සාමාන්‍ය කෙනෙකුට ලෝක සම්මතයෙන් විවාහයක් දෙවනි විවාහයක් කරගන්න ඉඩ තිබුණා වුණා තමන්ගේ බිනදගෙනොත් එතනට කැමැත්ත එන්න ඕන. ඉතින් අන්න ඒ වගේ යම්කිසි සාධාරණ පසුබිමක් මත අතනට යොමු වෙනවා නම් එතන අර කාමය කියන තැන තියෙන ක්ලේශ බන්ධනය තියෙනවා. නමුත් එතන විකෘතියක් කියන තැනකට අපරාධයක් කියන තැනකට යන්න තියෙන ඉඩකඩ අවම කරගන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක 100%ක්ම තීරණය කරන්න පහසු නැහැ. මොකද ඒ යෙදෙන වාතාවරණයත් එක්කලා. එතකොට දැන් බුදුහාමුදුරුවෝ ඊළඟට පැහැදිලිව දේශනා කරනවානේ පිරිහීමේ දොරටු හැටියට වේසියාසු පදිස්සති. ඒ විදිහට වෛශ්‍යාවන් සොය සොයා යන එක. වෛශ්‍යාවන් කොහෙද ඉන්නේ කියලා හොය හොයා යන එක කෙලින්ම පරිහානිය දොරටුවක් හැටියට බුදුහාමුදුරුවෝ දේශනා එතකොට ස්වාමීන් වහන්සේ ඒ ඒ දෙක බලපාන්නේ අකුසල ඒ කියන්නේ දැන් ගණිතාවන් සොයා යෑමේදී අර්බුද ඇති වෙනවා gedara ඒකම තමයි ඉතින් අකුසලය කියන්නේ දැන් අකුසලයේ විපාකය මේ ඊළඟ ආත්මෙට විතරක් නෙමෙයි මේ භවය තුලම Tamanටත් අනුන්ටත් කාය පීඩා චිත්ත පීඩා ඇති කරන්නට පසුබිම සැකසෙනවා ඉතින් සාංශාරික වශයෙන් සිද්ධ වෙන්නේ ඒකනේ අකුසල විපාකයේ හැටියට එතකොට අර විදිහේ බරපතල තත්ත්වයෙන් වුණොත් ඒක නිරය උපදින්නටම හේතුවක් වෙනවා ඊළඟට ඊට වඩා ටිකක් අඩු වුණොත් තිරස්චීන භවවල පීඩා විඳින්න හේතු වෙනවා ඊට වඩා ටිකක් අඩු වුණොත් මනුස්ස ලෝකෙ ඉපදිලා දුක් විඳින්න හේතු වෙනවා දෙත්ත ධම්ම වේදනීය වශයෙන් උත් විවිධ අර්බුද ඇති කරනවා ඉතින් ස්වාමීන් වහන්සේ ඒ කාමයේ වර්ධව හැසිරීම කියනම ඒ කර්මයම සිද්ධ වෙන්නේ අර දෙකෙන් පිට. එහෙමද කියවෙන්නේ? ඔව්. ඒ කියන්නේ දැන් කර්මපත කියන ඒවට දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් මෙහෙමනේ. දැන් ඔන්න කෙනෙකුට සතෙක් මරන්න හිතෙනවා. සතෙක් මරන්න හිතිලා දැඩි ද්වේෂයක් ඇති වෙනවා. ඒ දැඩි ද්වේෂය ඇති වුනහම දැන් සතා මරන්න හිතලා තියෙනවා. හැබැයි එසැනින්ම කල්පනා වෙනවා මේක අකුසලයක් නේද? සසරේ මට විඳින්න වෙනව නේද? ඊට පස්සේ ඒක යටපත් කරගන්න. දැන් සතා මරලා නැහැ. මරලා නැති වුණාට අර මරන්න සිතපු සිතුවිල්ලත් එක්ක ඝාතන චේතනාවත් එක්ක එතනත්ත බරපතල අකුසලයක් සිද්ධ කරගෙන. අකුසලයේ සිද්ධ වුණාට දැන් අකුසල කර්ම පතයක් වෙන්න අවශ්‍ය දේවල් ටික සතෙක් වදක චිත්තය ඇති වුණාට උපක්‍රම යොදලා ඝාතනය කරලා නැහැ. ඒ නිසා අකුසල කර්මයක් හැටියට ප්‍රාණඝාත අකුසලයේ සම්පූර්ණ වුණා කියලා කියන්න බෑ. හැබැයි බරපතල අකුසලයක් කරගන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. අන්න ඒ වගේ. අපි දැන් ඔක පසුගිය සතියකත් කතා කළා ධර්ම සාකච්ඡාවේදී තමයි මම හිතන්නේ අර සොරකම සම්බන්ධව කතා නෙමෙයි ප්‍රාණඝාතය සම්බන්ධව කතා කරනකොට දැන් කෙනෙක් නියෝග කරන අසවලාම මරන. එතකොට ඔහු ගිහිල්ලා ඔහු නෙමෙයි මරන්න වෙන කෙනෙක් මරන. මරුවෙන් පස්සේ දැන් අර අසවලාම මරන්න කියලා කියපු කෙනාට අකුසලයේ නැහැ කියලා පොත්වල සඳහන් අකුසලේ නැහැ කියන එකේ තේරුම අර අංග සම්පූර්ණ කර්මය සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඔහුගේ ඉලක්කය උනේ වෙන කෙනෙක්. හැබැයි දැන් මේ ඔහු නියෝග කරපු නිසානේ අර වෙන මිනිහෙක් හරි ගිහින් මරන්නේ. ඒ නිසා එතන බරපතල කර්මයක් සිද්ධ වෙනවා. අර ප්‍රාණඝාතය සම්පූර්ණ වෙන්න කර්මපතයක් බවට පත් වෙන්න අවශ්‍ය සාධක ටික පූර්ණ වෙලා නැහැ කියන එකයි එකෙන් කියන්නේ. ස්වාමීන් වහන්සේ අර රේරුකාණේ මහානායක ස්වාමීන් වහන්සේගේ පොතේ පොතක තිබුණා මට පොත හරියට මතක නෑ. දැන් පිරිමි පක්ෂයෙන් ඔය කරුණු දෙක තියෙන දෙකෙන් හත් තියෙනවා නම් කාමයේ වර්ධව හැසිරීමේ අකුසලයේ සිද්ධ වෙනවා. ආ. ඒ කියන්නේ පිරිමි කෙනා අවිවාහක කෙනෙක් වෙන්නත් පුළුවන් කියන එකයි මට තේරුණ හැටියට. ආ. නමුත් ගැහණු කෙනෙක්ගේ පැත්තෙන් එහෙම කියලා තිබුණේ නැහැ. ඒ කියන්නේ මොකද්ද කාරණා දෙක? දැන් අවිවාහක පිරිමි කෙනෙක් වුණත් අන්සතු කාන්තාවක් ඒ කියන්නේ ඔව් දැන් පුරුෂයා පුරුෂයා විවාහක වුණා වුණත් එයා සම්බන්ධ කරගන්නේ අන්සතු කෙනෙක් නක්. ඒ කියන්නේ ලෝක සම්මතයේ හැටියට තමන් විවාහ ගිවිසගෙන නැහැ. විවාහ ගිවිස ගන්නවා කියන්නේ මේ නීත්‍යානුකූල පොතේ ලියනවා කියන එකම නෙමෙයි. ඔවුන් ඔවුන් දෙදෙනා. ඒ කියන්නේ අර දැන් වෙනත් සැමියෙක් සමග වෙනත් කෙනෙක් සමග මේ වෙනකොට විවාහ වෙලා නම් ඕනෝන් දෙදෙනා කැමති වුණා කියලා එකතු වෙන්න බෑනේ. එතන වෙන කෙනෙකුට අයිතිනේ. හැබැයි එහෙම වෙනත් පුරුෂයෙක් සමග විවාහ වෙලා නැතිනම් තවම ඉන්නේ මව්පිය හෝ සහෝදරයන් යටතේ නම් එතකොට දැන් විවාහ වෙන්නට සුදුසු කල වයස ඇවිදින්න ඒගොල්ලන්ගේ කැමැත්ත ලැබුණත් නොලැබුණත් මේ කාන්තාවට පුළුවන් තීරණය කරන්න මම මේ පුරුෂයා සමග විවාහ වෙනවායි කියලා. දැන් ගාන්ධර්ව විවාහය කියලා එහෙම සිද්ධ වෙන්නේ සම්පූර්ණ ඒ දෙදෙනාගේ තනි කැමැත්තෙන් ඒගොල්ලෝ විවාහ වෙනවා. එතකොට එහෙම කරගන්න පුළුවන්. හැබැයි එහෙමවත් සම්මුතියක් නැතුව නම් සම්බන්ධ වෙන්නේ එතන කාම මිත්‍යාචාරය කියන තැනට වැටෙනවා. එතකොට පුරුෂයා අවිවාහකයි කියලා හරියන්නේ නැහැ. අර පැත්තෙන් තමන් සම්බන්ධ කරගන්න කෙනත් නිදහස් කෙනෙක් වෙන්නට ඕන මේ එකතුවට කැමති වෙන්නට ඕන. ඒක ඒකයි මම කිව්වේ එක පැත්තකින් සමාජ සම්මතය අනිත් පැත්තෙන් ඔවුනොන්ගේ එකඟතාවය. ඒ දෙපැත්තම ගැන සැලකිලිමත් වෙන්න වෙනවා එතන. එහෙමයි සාහිණාස. බොහොම පිං.